නේ මැරිච්චෑට්න අපි පින් දෙන්නේ එතෝට මැරුණාට පස්සේ කෙනෙක් ඉප දෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. දැන් ඒ කෙනා ධ්‍යාන මට්ටමෙන් ඉඳලා සමාධිමත් හිතකින් ධ්‍යාන මට්ටමේ හිතක් ඇතුව මැරුණනං එයාගේල්ල රූපාවචර බ්‍රහ්මතලයක අරූපාචර බ්‍රහ්මතලයක උපත්තිය ලබනවා. එයාට අපේ පින වැඩක් නැහැ. ඒම නැත්තැන් කෙනෙක් මැරෙන වෙලාවේ කුසල් හිතක් සකස් වෙලා අර තුසිතේ යාමේ නිර්මාණ රතිය පරනිම්මිත වසවත්තිය තාවසිංසය චාතුර් මහරාජිකය කියන අර සස්වීක දිව්‍යතල්වල ඉපදුනොත්. එයාටත් අපේ පිනෙන් වැඩක් නැහැ. ඉන් පස්සේ කෙනෙක් මැරලායා මවකුසක උපත්තියක් ලැබුවොත් මනුස්සලෝකයේ මවකුසක උපත්තියක් ලැබුවොත් එයාටත් අපි දෙන පිනෙන් වැඩක් නැහැ. තේෙන්න්නද. ඒ වගේම තිරිසන් සතෙක් බවට පත් වනොත් නිරයට වැටුනොත් යාට අපේ දෙන පිනෙන් වැඩ නැහැ. එතකොට අපෙන් පින් ගන්න පුළුවන් අය වෙන්නේ පරදත්ත රූපජීවී කියන මේ ප්‍රේතකොත්තාසයට පින්ගන්න පුළුවන්. ඊට අමතරෝ මේ මනුස්සලෝකයේ ජීවත්වෙනවා මේ අපි මනුස්්‍යය ආශ්‍රිතුව රුක් දෙවියන් ජීවත් වෙනවා බුම්මාටු දෙවියන් ජීවත් වෙනවා ඒ වගේම සම්මාධිට්‍යයට පත්වෙච්ච යක්ෂකොටස් ජීවත් වෙනවා මේ සෑම කෙනෙකුටම පින් ගැනීමේ ශක්තිය තියෙනවා. තියෙනද. නමුත් අර සස්්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්ටත් අපි මේ අනුමෝදන් කරන පින දැකලා දිව්‍ය චක්කුවලින් අහලා දිව්‍ය සෝතවලින් දැකලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් ඒගොලන්ට අපේ පින වැඩක් නැහැ මොක දේගොල පිනෙන් ආඩ්‍යවා එතන ඉන්න. තියෙන නමුත් ඒගොල පින දැකලා සතුට වෙනවා. ඉම් මෙහා අපි පින් දෙන කෙනා පරදත්ත රූපජීවී ප්‍රේතකින තැනටම වැටෙන්න්න ඕන. තේෙනද. එතොට මේ පරදත්ත රූපජීවී ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ මේ ප්‍රේත ලෝකය ඉන්න ඉහළම කෙනම්. මොකද මේ ප්‍රේත ලෝකය කියන හරිම අපුල තැනම්. ප්‍රේතයාගේ අකුසල් වැඩිවෙන්න වැඩිවෙන්න ප්‍රේතයාගේ විකෘතිීන් අපුලභාවය වැඩි. එතොන් මේ අපුලභාවෙන් විකෘතිීන්ගෙන් වැඩි ප්‍රේතලෝකය තුළ ඉන්න ඉහළම ප්‍රේතයා තමයි පරදත්ත රූපජීවී ප්‍රේතයා ප්‍රේතිය කියලා කියන්නේ. පරදත්ත රූපජීවී ප්‍රේතයක් කියන්නේ අලුත් සුදුසරමක් සුදු කමිසයක් ඇඳලා නාලා පිරිසිදු වෙලා ඉන්න කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතයක්ගේ ස්භාවය. අලුත් සුදුසාරයක් හැට්ටයක් නැත්තන් සුදු ගෞමක් සහයක් හැට්ටයක් ඇඳන් ඉන්න කොන්්ඩ කඩාගත්ත කෙනෙක් දකින්න ඒ පරදත් රූප ජීවි ප්‍රේතියකගේ ස්භාවයක්. එකන් ඒගොල්ලන්ට හොඳට ඇඳුම් ලැබිල තියෙනවා. පිරිසිදු භාවය ලැබිල තියෙනවා. ආහාර ලැබෙනවා. ඇයි එහෙම ලැබෙන්නේ මේ අය පෙරජීවිතය පින්කරපු අය. පින් කළත් උපාදාන පච්චයා බවෝ කියන ධර්මතාවය තුළ මැරණ වෙලාවේ උපාදානය වනේ එක්කො දරුවන් එක්කො දේපල එක්කො ගේදොර එක්කො මිල මුදල්. මේවා උපාදානය වීම නිසා අන්න ගිහිල්ල ගෙදරම නැත්තං ඉඩමේම උපත්තිය ලබනු. නැත්තම් ව්‍යාපාරික ස්ථානයම උපත්තිය ලබනු. නමුත් උපත්තිය ලැබුවේ කුමක් නිසාද උපාදාන පච්චයා බව. බුදුරජන් වහන්සේ කොතනකොත් පින් කලා කියලා සුගතියට යනවා කියන්න නැහැ. පව් කලා කියලා දුගතියට යනවා කියන්නෙත් නැහැ. බුදුරජාන් වහන්සේ කියන උපාදාන පච්චයා බව උපාදානයයි භවය සකස් කරන්නේ. මැරෙන වෙලාවේ කොච්චර පින් කරලා තිබ්බත් මැරෙන වෙලාවේ යාට උපාදානය වෙන්න ගෙදරනං බිරිඳනං දරුවනම් මිල මුදල්නං ඒ නිවසේ මෙයා පරදත්ත රූපජීවී පේතෙක් බවට පත්වෙනවා. ඒ පත්වෙද්දී පින නිසා අන්න යාට ඇඳුම් පැළඳුම් ලැබෙනවා කෑමබීම ලැබෙනවා ඒ කාරණටිකයාට ලැබෙනවා ඇයි අපින් කළා. පින් කලා උපාදාන පච්චයා බවෝ වැටුණ ප්‍රේත ලෝකෙටයි. එතකොට මෙන්න මේ පරදත්ත රූපජීවී ප්‍රේත කොටස් නිරේතුරුවම මනුස්්‍යයා ඇසුරු කරගෙන තමයි ජීවත්වයන්නේ. එයා උපාදානය කරගත්තා වූ ඥාතීන් පිරිස ඇසුරු කරගෙන ඒගුලු ජීවත්වෙන්. ඒගොල්ලො ජීවත්වෙද්දී අපි පින් දෙද්දී ඒගොල්ලො ඒ පින් දැකළ සතුටුවෙන. තේන පින දැකලා සතුට වෙනවා කියන ඒගොලන්ට ආවිශවරණය ලැබෙන වෙන දෙයක් වෙනි නෑ දැන් මේ මම බණ කියනකොට මේ බණහලා මේ වෙලාවේ ඔබේ ආයුෂවර්ණය සැපේල් වැඩිලා තියෙන්නේ. හිත ප්‍රීතිමත් හිත පස්සද්ධියට පත් වෙලා. එතොට පින කියන්නේ මේකයි. දැන් අපි කියමු දැන් අපේ වයසක අම්ම කෙනෙක් ගෙදර ඉන්නවා. මේ වයසක අම්මාට මුකුත්ම කරගන්න විදිහක් නෑ සල්ලිත් නෑ අතපයවාරුත් නැහැ. මේ අම්මාට හිතනවා මට සාංගික දානයක් දෙන්න ඕන කියලා. නමුත් දෙන්න ක්‍රමයක් නැහැ. මේ අම්මා තමන්ගේ දරුවාට කියන අනේ පුතේ මට සාංගික දානයක් දීගන්න හරි ආසයි කියලා. ඒ වෙලාවේ දරුවෝ සල්ලි වියදං කරලා දානයක් ලෑස්ති කළ දැන් ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. පූජා කරනවා අර අම්මා අතන වාඩි කරලා මේ සියල්ලම බලාගෙන ඉන්නවා ඊට වඩා දෙයක් ඒ අම්මට කරන්න බැහැ. එතොට මේ දන් පූජා කරලා සාමීන් වහන්සේලා පින් අනුමෝදං කලාට පස්සේ අර අම්මා තුළ මොකක්ද වැඩුණේ. ආවිශ්‍ය වන්නේ සැපිය බලය. ඒක තමයි පින කියන්නේ. වෙන දෙයක් නෙමේ. දැන් අපි පින්දෙද්දි අර පරදත්ත රූපජීවී ප්‍රේතයා අර වයසක අම්මා යම්සේද මේ දානය දිහැ බලාගෙන සතුටු වෙලා ආයුෂවර්ණය වැඩුනේ ඒ වගේ ආයුෂවර්ණය වඩාගන්න. ආත්මීය වෙනසකට යන්නේ නෑ ඒක හොඳට තේරුම් ගන්නවා. මොකද උපාදාන පච්චයා බවෝ උපාදානය තුෂ්ණාව නිසයි මෙයා මෙතෙන්ට බැහැගත්තේ. බිරිඳ කෙරේ තියෙන තුෂ්ණාව ඉඩකඩන් කරේ තියෙන තුෂ්ණාව. එනිසා එයා ආත්මීය වෙනසකට යන්නේ නැහැ. මොකද එයාට ආත්මීය වෙනසකට යන්න ඕනේ නම් අර මැරෙන වෙලාවේ පින උපාදානය කරගෙන යාට දිව්‍ය ලෝකෙකට යන්න තිබ්බ. නමුත් එයා මැරණ වෙලාව පින උපාදානය කරගත්තේ නැහැයි තුෂ්නාව වැඩි මේවා කෙරෙහි. එනිසා පින් ගනිද්දී ඔය පරදත්ත රූප ජීවී ප්‍රේත කොටස් පින් අනුමෝදන් වෙනවා ඊට අමතරෝ පන්සල් ආශ්‍රිතව එහෙම ඉන්න රුක් දෙවිවරු බුම්මාට දෙවරු ඒවගේම මේ සම්මා දිට්ටියට පත්වෙච්ච යක්ෂ කොටස් ඉන්නවා මේ අය අපි දෙන පින් රිජුවම දැකලා සතුරට පත්වෙන ආයුෂ වන්නේ සැපේ බලය වැඩි කරගන්න. ඉන් මෙහා පින් දීමේ කොච්චර දුරවෙනවාද ගෙන කාරණයක් අදාලයක් නැහැ තේන්න දැන් අපි මෙතන දන්න ඇතුනාට මෙතන පින්ගන්න බලාපොරොත්තු ඔබලාගේ ඥාති ප්‍රේතව අප්‍රමාණ මෙතන ඇති. මෙතන අප්‍රමාණ ඇති. මොකද ඒගොල්ල දන්නවා ඒගොල්ල පින් බලාපොරොත්තුව ඉන්න ඔබල අම්මල තාත්තලා ඉන්නවනම් ඒගොල්ල ඔබල ආශ්‍රිතවයි ජීවත්වෙන් පින් බලාපොරොත්තු. ඔබලා පන්සල්ට පින්කමට යනකොට ඒගොල්ල පිටිපස්සෙන්ගෙනවා ඔබලා දන්නේ නැහැ. ඔබලා බනක් අහන්න යනකොට පිරිත් ගෙදරකට යනකොට ඒගොල්ලොත් ඇවිල්ල නවා සමහරු කියන්න අපේ පිරිත් ගෙදර අපි රෑට ෆොටෝ ඡායාරූපයක් ගත්ත ඒක පුංචි පුංචි ආලෝක තියෙනවා කියනවා. සමරකෙන අපේ පන්ස අගෙදර දානගෙදෙට ඡායාරූපයක් ගත්ත ඒක පුංචි පුංචි ආලෝක තියෙනවා කියලා. මොනත් මේ පුංචි පුංචි ආලෝක කියන. අර පුංචි අමනුස්ස දිව්‍ය කොටස්. මොකද ඒගොල්ලෝ මැරුණාට පස්සෙත් අර පිනට තියෙන කැමැත්ත නිසා ඔබලා පින්කං කරනකොට ඔබලාගේ පිටිපස්සෙන් එනවා. පිටිපස්සෙන් එනවා. ඇවිල්ල පින් අරගෙන ආයිමත් ඔබලාත් එක්කම යනවා. එනිසා පින කියන කාරණයේදී අපි කොච්චර දුරයිදම් පින් දෙන්න ඕනද කියන කාරණයක් එහෙම ධර්මය සඳහනක් නැහැ තේරනාද. එනිසා අපි පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්න පින් ගන්න කැමති අයින්නවා නම් ගනීවී මොකද පින් ගන්න කැමති අය පින්කම් වෙලාවට අපේ අසලට ඇවිල්ල ඉන්න. නමුත් සමහරු ඉන්න ඒගොල පිනට කැමති නැහැ. දැන් සමහර ප්‍රේත කොටස් ඉන්න ඒගොල පින්කමක් කරනවට කැමතිම නැහැ. ඒගොල්ලන්ට දැනුනොත් දැන් මේ ගෙදර පින්කමක් කරනවා කියලා එදාට ඒගොල්ලෝ පැනලා යනවා. ඉන්නේ නැහැ. මොකද බයයි ඒගොල්ලන්ට මෙතනින් ගැලවෙයි කියලා. ඒ තරම් ඒගොල්ලන්ගේ උපාදානය වැඩි ඒගොල්ලෝ පිනට කැමති නැහැ. පින්කමක් කරනවා කියලා දැනගත්ත ගමන් ඒ වෙලා ඒගොල පැනල ඇතට යන කොහරි ඇතට ගිල පින්කම යුරුණාට පස්සේ තමයි එහෙමෙන් මොකද ඒගොල පිනට කැමති නැහැ. එතොට පින කැමති අය ඔබලාගේ ඥාති ප්‍රේතයින් පිනට කැමති අය ඔබලා අතුර ඉන්නවනම් දැම් මෙතන දස් ගානක් මෙතන ඇවිල රැස්සුලා ඇති පින් ගන්න බලාපොරොත්තුවයි. තියන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරිලා පින්ගන්න බලාපොරොත්තුව නම් මැරෙන් එපා කියලා. එහමයි බුදුරජන් වහන්සේ දේශනා කරන්න. එසා කිසිම කෙනෙක් මැරිලා පින්ගන්න බලාපොරොත්තුව නම් ජීවත්වෙන්න එපා මැරෙන් එපා මැරෙන්න ඉස්සෙල්ලා අනුන්ගේ පිනෙන් යැපෙන් නැති පුද්ගලය බවට පත්වෙලා මිය යන්න කියලා බුදුරන් වන්සේ දේශනා කරන්න. තේෙනද මොකද පල්ලෙහාට වැටුනොත් ගොඩ එන්න තියෙන අවස්ථාවක් නම් අපිට ලැබෙන්නේ නෑ ඒක හොඳට තේරුම් ගන්නවා. පල්ලෙහාට වැටුනොත් ගොඩ එන්න අවස්ථාවක් නෑ පරදත්ත රූපජීවී ප්‍රේතේ ප්‍රේත කියන කොට්ටාසයට කොච්චර පින්දුන්නත් නැවත මනුස්ස ජීව ජීවිතයකට එන්න තින අවස්ථාවනං හොඳටම අවමයි ඒක හොඳට තේරුම් ගන්නවා. මොකද ඒගොල්ලො එතන ඉඳගන්න ඒගොල්ලො අකමැති සෑම දේකට මේගොලො ගැටෙනවා. එගොලො ගැටෙනවා. ද අපි සමහල්ලාට පින්කමක් කරනවා. දැන් අපේ තාත්තා මැරිල දැන් තුම්මාසෙදානේ. නමුත් තාත්තා කොහෙඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් තාත්තා ගෙදරම ඉන්නවා පරදත් රූප ජීවි ප්‍රේතෙක් වෙලා. එතන අම්මයි දරුවයි ඥාතීන් එක්කව වෙලා දැන් ගෙදර පින්කම කරනවා. දැන් ඔන්න බලන්න පින්කමට දාස් ගානක් වියදන් කරලා ගමේම ඉන්න සෙනක ගෙනල්ලා දැන් වත්තෙයි සාලෙයි හැමතැනම සෙනක පිරිලා. කාම්බරෝල සෙනක පිරිලා. දැන් මේ ගේ ඇතුළේ ඉන්න පරදත්ත රූප ජීවී ප්‍රේතය අය කියන තාත්තා දැන් ගැටිලා ඉන්නේ. මොකද එයා කැමති නෑ තමන්ගේ බිරිඳ මෙච්චර සල්ලි වියදන් කරනවාට. මොකද එයා ලෝභ සිත නිතයි තැන්ට වැටුනේ. මුදල් කරේ තින ලෝභ සිත ගේදුර කරේ තින ලෝභ සිත නිසයි වැටුනේ. එතොට ලෝපසිත නිසා එතෙන්ට වැටුන කෙනා සල්ලි වියදං කරලා මේ වගේ ගෙවල් ඇතුර මිනිස්සු පිරිල කාම්බොරොල්ල මිනිස්සු පිරිල මේවාටයා කැමති නැහැ. එයා හවස් වරුවේ ඉඳම් එයා ඉන්න ගැටුන හිතෙන්. චංචල වෙච්ච හිතෙන්. එයා කාම්බරයට දුවනවා අල්මාරිය මුර කරනවා ගෙදර පිරිත් බණ කියන වෙලාවේ ගෙදර අල්මාරිය මුරකරන පරදත්ත ජීවී රූපජීවී ප්‍රේතියෝ ප්‍රේතියෝ ඉන්න. මේ හාමුදුරුවෝ බණ කියනවා. එයා ගෙදර අල්මාරිය මුර කරනවා ගිහිල්ලා. ඇයි කාම්බරොල්ල සෙනගයාට සැකයි මේ දේවල් ගනී කියලා. එතර බලන මේ විදි අර පෙරේතයා වත්ත වටේ දුවදුව අල්මාරිය වටේ දුවදුව හිත විසිල්ලා ඉද්දේ සාමීන් වහන්සේ බණ කියලා පින්දුන්න පින්ගත්තද පින්ගත්ත නැහැ. මොකද අපි දකින්න ඕනේ ඇයි කෙනෙක් පරදත් රූප ජීවී ප්‍රේතෙක් වෙන්න කියලා. මේවා කරේ උපාදානය නිසා. සමහර ප්‍රේතියෝ ඉන්නවා ගෙදර බණ කියනවා වත්තේ සෙනක පොල් ගහමුර කරන ප්‍රේතියෝ ඉන්නවා. මොකද මේවා උපාදානය කරගත්තයි. එයාට බනවලින් මේ පිනෙන් වැඩක් නැහැ. එතකොට බණ බින් දෙන කෙනා දක්ෂ වෙන්න ඕනේ පින වැඩෙන ආකාරයෙන් මේ පරදත්ත රූපජීවී ප්‍රේතයාගේ හිත විසිරෙන් නැති ආකාරයෙන් ප්‍රේතයා මෙතන වාඩි කරගන්න දක්ෂ වෙන්න ඕන. ප්‍රේතයා මෙතන වාඩි කරගන්න. මොකද වර්තමානයේ බණගෙවල්ලොල පින්කම් ගෙවල්ලොල මේක කරන්න හරිම අමාරුයි. මොකද මුළු ගමේම ඇයට පින්කමට එන්න කියනවා. හවස්ස හිඳම්ම කෑම ජාති හදනවා මහා ගේ ඇතුළේ හරිම තරඟකාරී බවක්තියෙන්. එනිසා මේ පරදත්තරූප ජීවී ප්‍රේතය හවසේ දම්ම ගැටිලා ඉන්නේ. එහට පින්ගන්න මනසක් නැහැ. එනිසා පින්කමක් කරද්දී හැමවෙලාම තමන්ගේ මියගිය ඥාතියා කෙරෙයි අනුකම්පාවෙන් ඒ පින්කම කරන්න. පාටියත් දෙන්න ඕන නම් වෙනම දවසක පාටියත් දෙන්න කට්ටියට මේ කෑමක් දෙන්න ඕන්න. පින්කම පින්කමක් හැටියට කරනවා කියන්නේ ගෙදර සාලෙට පිරෙන්න විතරක් සෙනක ගෙන්න්න ගන්න. මේ වත්ත පිරෙන්න්න එහෙම නැත්තන් එහෙම සෙනක ගෙන්න්න එපා. ඒත් බණ අහන බණහන්න කැමති පිරිස ගෙන්න්න ගන්න. ගෙන්න්නගෙන හවස හය වෙනකොට ගෙදරතිීන සම්පූර්ණ වැඩකටයුතු ඉවර කරන්න උයන පියන දේවල් කෑම හදන දේවල් මේ සාධන දේවල් අයින් කරන්න. අයින් කරලා තමන් දක්ෂ වෙන්න ස්වාමීන් වහන්සේ වඩිනකොට අර ප්‍රේතයා මෙතන වාඩි කරගන්න දක්ෂ වෙන්න ඕන. මෙතන වාඩි කරගන්න. එයාගේ හිත විසිරෙන්න්න දෙන්න එපා පරදත්ත රූපජීවී ප්‍රේතයා කියන්න මේ සියල්ල කෙරේ තුෂ්නාවෙන් බැඳුන කෙනෙ එයා ගෙවල් ඇතුළේ සෙනග ඉන්නවට අනුන් ගෙන්න්නවා සමහරටම්මන් තමන්ගේ නෝනාව මුරකරන ප්‍රේතයෝ ඉන්න. තමන්ගේ නෝනා මුර කරන පිරිමේ කතා කරනවර කැමති නෑයා ඒ තරමට උනෝනා උපාදානය කරම් මැරිලා. එනිසා නිරේතුරුවම තමන් පින්කමක් කරද්දී පින්කම පින්කමක් හැටියට කරන්න. කෑම වේලා කනුන්ට දෙන්න ඕන්න වෙන දවස කණඩ ගහල ඒක දෙන්න. මොකද මේ අපි මැරිච්ච කෙනා වෙනුවෙන් කරුණාවන්න කරන්න. එහෙම කරලා බණ කියන වෙලාවට අර ඥාති ප්‍රේතයා තමන් ළඟ වාඩි කරගන්න තමන් දක්ෂ වුණොත් අන සමහරවිට යාට අර්ථයක් ගන්න පුළුව. අර්ථයක් ගන්න පුළුව. එහෙම නැතුව කවදක්වත් පරදත්ත රූපජීවී පල්ලෙහාට වැටනට පස්සේ පින් අරන් ගොඩ එනවා කියන කාරණය නම් කවදක්වත් සිද්ධ වෙන්නේ නෑ. ඉනිසා හැම වෙලාම දක්ෂ වෙන්න අනුන්ගේ පිනෙන් යැපෙන් නැති මම තනියම යැපෙන අවම වශයෙන් මේ උතුම් මනුස්ස ජීවිතය උතුම් සස්්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් බවටවත් පත්කර ගන්නවා කියන චේතනාව ඇතුවයි අපි ජීවත් වෙන්න ඕනේ කොයිම වෙලාවකවත් මැරිච්චෑ ගැන ඕනෑට වැඩි හිතන්න යන්න එපා. එක හොඳට තේරුම් ගන්නුන්. මැරිච්චෑ ගැන ඕනෑට වැඩි හිතන්න යන්න එපා මැරිච්චෑගේ රූප පේනවනං පේන මොහොතේම ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න. රෑට හීනෙන් ඒම මනිච්චයි පේනවනම් කොයි වෙලාවකවත් ඒ රූප නැවතනම් ගන්න එපා. හීනේ දැකල අවදිවෙන මොහොතේම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. තේන්නත්. ඒ හිත් අපි වැඩුවොත් අපි මැරෙන වෙලාවේ සමහරවිට ඒ රූපයන් අපි ඉස්සරහට එන්න පුළුවන්. තේෙන්න්නද මොකද පරදත්ත රූපජීවී ප්‍රේතලෝකොල ප්‍රේතයන් ජීවත් වෙනවනං එයා විඳින්නේ දුකක් කියල එයා දන්නේ නෑ ඒකයි මෙතන තින භයානක භාවය. එයා ප්‍රේතලෝකෙට වැටුනත් එයා විඳින්නේ දුකක් කියලා එයා දන්නේ නැහැ. එයා විද්ද හිතන්නේ එයා සැපයක් තුල ඉන්නවා කියලා. ඒ නිසා එයාට ඕනේ අනිත්‍ය අයත් එයා ළඟට ගන්න. මොකද සමහර පවුල් ආශ්‍රිතව ගම්මාන ආශ්‍රිතව සිය ගණන් 200 ගණන් විශාල මේ പ്രേත රංචු ඉන්නවා. මොකද මැරෙන මැරෙන අය මැරෙන වෙලාවේ හිත දුර්වලයි අර දෙමාපියෝ ඇවිල්ලා ඒ ස්වරූපයෙන් පේනකොට ඒ දෙමාපියන් උපාදානය කරන් එයත් ඒ പ്രേත රංචුවට වැටෙනවා. එයත් ඒ പ്രേත රංචුවට වැටෙනවා. එනිසා නිකං හෝ සිහිනෙන් හෝ ප්‍රේතයෙක් තමන්ගේ ඥාති ප්‍රේතයෙක් දකිද්දි ඒ ගැන හිතන්න නම් යන්න එපා. දකින මොහොතේම අනිත්‍යයි කියලා දකින්න. මොකද අපි දන්නේනෑ අපි මැරණ වෙලාවෙ කොයි ආකාරයෙන් මැරෙයිද කියලා. සමහල්ලට හිත චංචල වෙලා මැරෙන්න්න පුළුවන්. රෝගීභාවෙන් වැඩි වෙලා මැරෙන්න්න පුළුවන්. එවැනි වෙලාවක අපේ හිත විසිරුණොත් අර ඥාති ප්‍රේතයින් අපි ළඟට ඇවිල්ලයාගේ කය ගණ කරලා අපිට පෙන්න්නනවා. කය ගණ කරලා අපිට පෙන්න්නනවා. පෙන්නන වෙලාවේ එක පාට්ට අම්මේ තාත්තේ කියලා අපි උපාදානය කරගත්ත ගමන් අපිත් එතෙන්ට වැටෙන. අපිත් එතෙන්ට වැටෙනවා. එනිසා නිරේතුරුවම දක්ෂවෙන්න මේ මොහොතේ ඉඳං හීනෙන් හෝ තමන්ට ඥාති ප්‍රේතයෙක් අම්මල තාත්තල මැරිච්චය පේනවනං ඒ දකින හිතම ඒ මොහොතේම අනිත්‍යයි කියලා දකින්න. ඒවා වඩන්න යන්න එපා. යම් හේකින් ඥාති ප්‍රේතයෝ ගැන ඕනෑවට වැඩිය හිතනවනං ඒගොල්ල අපේ ළඟට එන්න තියෙන අවස්ථා වැඩි ඒක හොඳට තේරුම් ගන්න ඕන. අපි ඒගොල්ලන්ට සෙනහස දක්වනවා වැඩිනම් තුෂ්නාව දක්වනවා වැඩිනම් ඒගොල්ල අපේ කිට්ටුවට එන්න තින අවස්ථා වැඩි. අපි කෙරේ උපාදානය වැඩි. වැඩි වෙලා මරණයෙන් පස්සේ අපිවත් එතෙන්ට ගන්න තමයි ඒගොල්ල උත්සා කරගන්න. එනිසා කොයි වෙලාක්වත් බුදුරජන් වහන්සේ කියනවා කෙනෙක් මැරුණාට පස්සේ එයා ගැන හිතන්න යන්න එපා කියලා. හත් දවසේ දන් දෙන වෙලාවේ තුන් මාසේ අවුරුද්ද මේ දාන දෙන වෙලාවේ දන් දීලා පින් දෙන්න පින් දීලා එතනින් අත පිහිදා ගන්න. ඉන් පස්සේ මැරිච්ච අය ගැන හිතන්න යන්න එපා මොකද ඒ කෙනා අපිට අයිති නැහැ. දැන් මගේ අම්මා මැරිලා പ്രേත ලෝකෙට වැටුණා නම් දැන් එයා പ്രേතියක්. මගේ අම්මද? නැහැ. එයාට දැන් වෙනම පවුලක් එයාට දැන් වෙනම ලෝකයක් එතන තියෙනවා. මගේ අම්මා මැරිලා දිව්‍යාංගනාවක් වුණා නම් දැන් එයා මට අයිතිද? නැහැ එතන දෙවියෝ වටකරගෙන දිව්‍යාංගනා වටකරගෙන එයාගේ ලෝකයා ජීවත්වෙන්. එතකොටේ මැරිච්ච අම්මා තාත්තා ඥාතියා මට අයිති නැහැ. තුර මට අයිති නැත්තම් මං මගේ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මියගිය ඥාතීන් උදෙසා පිම්පෙත් අනුමෝදන් කරන්න කියලා. එක යුතුකමක්. එනිසා මැරිච්ච කෙනා උදෙසා පිම්පෙත් අනුමෝදන් කරන්න අනුමෝදන් කරලා එතනින් අත පීදාගන්න ඕනේ. ආයිමත් පින් දෙෙන වෙලාවට ආයිමත් නම කියලා පින් දෙන්න ඉන් පස්සේ හිතන්න යන්න එපා. ඒම හිතන්න ගිහිල්ලා ඒගොල්ලො කෙරෙයි අපි තුෂ්නාව වැඩි කරගත්තොත් ඒගොල්ල එවැනි තැන්ගොල ඉන්නවානං ඒගොල්ල අපි ළඟට කිට්වෙන තින අවස්ථා වැඩි. ඒ වැඩිවෙන එක හරිම භයනකයි. තෙරන්නද මොක ඒගොල්ල අපි කරේ තුෂ්නාව වැඩි. එනිසා නිරේතුරුවම අපිට කරන්න තින එකම දෙයයි මැරිච්චායට පින් දෙෙන වෙලාවට පින් දෙන්න ඉන් පස්සේ මැරිච්චාය සිහිපත් වෙන මොහොතක් පාසා ඒ හිත අනිත්‍යයි කියලා දකින්න මැරිච්ච අය සමගනම් ගනුදෙනු කරන්න යන්න එපා. ඒක බොහෝම බරපතල නරක ක්‍රියාවක් මොකද මැරෙන වෙලාවේ ඕනෑම පරදත් දැන් කෙනෙක් පරදත් රූපජීවී පේත හැටියට ඉපදුනොත් එයායේ හිතපු ස්වභාවෙන්ම ඉපදෙන්. දැන් මගේ අම්මා මැරිලා පරදත්ත රූපජීවී ප්‍රේතියක් වුණා කියන්නේ මගේ අම්මාගේ ස්වභාවෙන්මයි අයිපදෙන්. එතොට මට යම් වෙලාවකයා දැක්කොත් එක පාට මං අම්මා කියලා උපාදානය කරගන්න. මොකද ඒ රූපයෙන්ම තමයි යා උපත්තිය සකස් කරගන්න. තියෙන ඒ නිසා නිරේතුරුවම ඥාති ප්‍රේතයෙන් දකින එක එච්චර සුබ දෙයක් නෙමේ දකින මොහොතේම ඒ හිත අනිත්‍යයි කියලා ගන්න මැරිච්චය අපිට නැවත අයිති නෑ. නමුත් පින් දෙන වෙලාවට නම කියලා පින් දෙන්න. ගෞරෝණීය ස්වාමින් වහන්ස අටවන ප්‍රශ්නය.